E භගවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනී අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝති දුක්ඛිතෝ බාලකිලානෝ අතකෝ ආය තස්මා ආනන්ද තේන භගවාතේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙන්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතද වූච ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආ සාධිකෝ දුක්ඛිතෝ බාල කිලානෝ සාදු භන්තේ භගවා යේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංගමතු අනුකම්පං උපාදායාති සච්චේ කෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා දස සංඥා භාසෙය්‍යා සීඨාණං කෝපනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දත සංඥා สุน ත්වාසු ආබාදුඨානසු පටිපස්සම්භිය කතමේ දස අනිච්ච සංඥා අනත්ත් සංඥා සුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනභිරත සංඥා සබ්බ සං සංඛාරේසු අනිච්ච සංඥා ආනාපාන සති කතමාචානන්ද අනිච්ච සංඥායි ධානන්ද බික්ඛු අරඤ්‍ය ගතෝ වා රුක්ඛ මූල ගතෝ වා ශුඤ්ඤාකාර ගතෝ වා ඉති පටිසංචික්ඛති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිත්‍යා සංඛාරා අනිත්‍යා විඥානං අනිච්ඡං තීති මේ සුපංච සුපාදානක්ඛන්දේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා කතමාචානන්ද අනාත්ත සංඥා ඉදානන්ද භික්ඛු අරඤ්ඤගතු වාරුක්ඛමූලගතු වාසුඤ්ඤාගාරගතු ඉති පටිසංචික්ඛති චක්ඛුං අනන්තා රූපං අනන්තා සෝතං අනත්තා සද්ධානත්තා ඝානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා අනත්තාරසා කායෝ අනත්තා පුට්ඨබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා තීති මේ සුචසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තා අනාත්තානුපස්සී විහෙරති යං උච්චතානන්ද අනාත්ත සංඥා කතමාදානන්ද අසුභ සංඥා ඉදානන්ද වික්ඛු ඉමමේව කායං උද්ද බුද්ධං පාදතලාදුකේස මන්තකාතච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්ඛති අත්ථීමස්මින් කායේ කේසාලෝමානඛදන්තා තචුමං සම්නා මාරු අටි අට්ටි මින්ජාවක්කං හදයන් යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්ත ගුණං මුදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝලෝහිතං සේදෝ මේදෝ අස්සුවසාකේලෝ සිංගානිකා ලසිකා මුත්තන්ති ඉතිමස් තස්මින් කායේ අසුභානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අසුභ සංඥා කතමාචානන්ද ආදීනව සංඥායිධානන්ද භික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා ඉතිපටි සංචික්ඛති බහු දුක්ඛෝ කෝ අයං කායෝ බව්වාදීනෝ ඉති මස්මින් කායේ විවිධා ආබාධා උප්පජ්ජන්ති සෙය්‍යති දං චක්ඛු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ ඩවෝ ජරෝ කුච්චි රෝගෝ මුච්ඡාපක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ඨ තං ගණ්ඩෝ කිලාසෝසෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රක්ෂසා විතච්චිකාලෝ හිත පිත්තං මధుමේ ඕ අංසා පිලකා බගන්දලා පිත්ත සමුට්ඨානා ආබාධා සිම්හ සමුට්ඨානා ආබාධා වාත සමුට්ඨානා පාතිකා ආබාධා උතුපරිනාමජා ආබාධා විසම පරිහාරජා ආබාධා ඕපක්කමිකා ආබාධා කම්ම විපාකජා ආබාධා සීතං උන්න මංගි ගච්ඡාපි පාසා උච්චාරෝ පස්සාවෝතිති මස්මින් කායේ ආදීනවානුපස්සී විරති අයං උච්චතානන්ද ආදීනව සංඥා කතමාචානන්ද පහන සංඥා ඉදානන්ද භික්ඛ උබ්බන්නං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති උබ්බන්නං ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන්නං විහිංසා විතක්කං නාධිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවංගමීති උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවංගමීති අයං උච්චතානන්ද පහ සමාන සංඥා කතමාචානන්ද විරාග සංඥා ඉධානන්ද වික්කු අරඤ්‍ය ගතෝවා රුක්ඛ මූල ගතෝවා ශුඤ්ඤාකාර ගතෝවා ඉතිපටි සංචික්ඛති තං සම්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටි නිස්සග්ගෝ තන්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද විරාග සංඥා කතමාචානන්ද නිරෝධ සංඥා ඉදානන්ද වික්ඛු අරඤ්‍ය ගතෝ ආරුක්ඛ මූල ගතෝ වා ශුඤ්ඤාකාර ගතෝ වා ඉති පටිසංචික්ඛති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද නිරෝධ සංඥාගතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥායිදානන්ද බික්කු ඒ ලෝකේ උපායුපාදානාචේතසෝ අදිට්ඨානාභිනිවේසානුසයාතේ පජයන්තෝ විරමතින උපාදියන් සන්තු අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනභිරත සංඥාගතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥායිතානන්ද භික්ඛෝ සබ්බ සංඛාරේ අට්ඨියති හරායති jigucchati අයං අනිච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කතමාචා තීතානන්ද භික්ඛු අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා දෝසතෝව අස්ස සති සතෝ පස්ස සති දීගං වා අස්ස තන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති සති රීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති රීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සුඛ පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත සංඛාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං චිත්ත සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්තපටි සංවේදී පස්ස සිස්සාමීති සික්ඛති අභිප්පමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති අභිප්පමෝදයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති සමාදාං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති සමාදාං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති අනිච්ඡානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති අනිච්ඡානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති විරාගා විරාගානුපස්සී අත්තිස්සාමීති සික්ඛති විරාගානුපස්සී පස්සතිස්සාමීති සික්ඛති නිරෝධානුපස්සී අස්සතිස්සාමීති සික්ඛති නිරෝධානුපස්සී පස්සතිස්සාමීති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී අස්සතිස්සාමීති සික්ඛති පටිනි සග්ගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති අයං උච්චතානන්ද ආනාපාන සති සචේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස විග්ගුණෝ උපසංකමිත්වා ඉමා දස සංඥා භාසෙය්‍යාසීඨානං කෝපනේතං විජ්ජතියං ගිරිමාන ආනන්දස්ස භික්ඛුනෝ ඉමා දස සංඥා සුද්වාසෝ ආබාධෝ ඨානසෝ පරිප්පස්සම්භියාති යතකෝ ආයස්මා ආනන්දෝ භගවතු සම්තිකේ ඉමා දස සංඥා උග්ගයත්වා ඒනායත්මා ගිරිමානන්දෝ තේනුපසංකමි ගාමිනි උපසංකමින්තා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමාදස සංඥාපාසී අතකෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමාදස සංඥා සුද්වාසෝ ආබාධෝඨානසෝ පටිප්පස්සම්හි උට්ඨායි චායස්මා ගිරිමානන්දෝ තම් बाध तथा पैनो च महायस्म तो गिरिमानन्दस्य सो आबाधो